ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ථිකෝ මහරජතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චක්කාරෝ ධම්මුද්දේශා උද්ධිස්සා යමං යක්ඛාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාමියං පබ්බජිතෝති සදාන්ත පිළිතුරු සුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්රාජෝත්තමයන් වහන්සේ චාරිකා ගමනකදී දේශනාකට වදාළ ධර්ම මාත්‍රිකා සතරක් විවරණය කරමින් කප්පකාල මහරහතන් වහන්සේ විසින් හෝරාමේ රජතුමාට ප්‍රකාශ කළ දේශනාවක පැවැත්වා පාඩයක් මේ කියනවා. අත්තිකෝ මහරජේ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන දක්ඛාවෝ ධම්මෝදේශා උද්ධිඛා මහරජේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මාත්‍රුකා කළ ධර්ම දේශනා සතරක් ඇත. යමහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරත්මා අනගාරියම් පම්බිතෝ. මේ මේ ධර්ම මාත්‍රුකා සතර මම නුවණින් දැන නුවණින් දැක නුවණින් යුතු දේශවණෙන් අසා මේ ඉතිරියෙන් මේ කවිදුවේමි. ඒකයි සූත්‍ර පාඨයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තේනවා සෑම වස්සාවසානයක චාරිකා ගමනක වැඩම කරවීම. චාරිකා ගමන ක්‍රම දෙකක් තේනවා තුරිත චාරිකා සහ අතුරිත චාරිකා. තුරිත චාරිකා කියන්නේ ඉක්මන් ගමන. ඒ කියන්නේ බෝධනේයං ගණන් දිස්වා සතසහස්සේති යෝජනේ කමේනප ගන්්වාන බෝධේතිකං මහා මුනි මාර්ග ඵලා බෝධේතියම් කෙනෙක් සුදුසු ඉන්නා නම් යොදුන් සිය දහස් ගණන් ඈත හරි සැලකින් එකෙන්ද වැඩම කරවා ඒ අයට ධර්මාබෝධය කරගන්න මේ වාගේ ශනික ගමන් වලටයි කියන්නේ කුරිත කාරිකා බොහෝ සෙන් එකලා වැඩි තැනකට වඩා මකා බ්‍රහ්මයාට වැරදි දෘෂ්ටියක් ඇති වූ වෙලාවේ ඒ දෘෂ්ටිය දුරු කරනු පිණිස ඒ නිමිත්තෙන් දේශන ධර්ම දේශනාවෙන් කෝටි ගණනාවක් ධර්මයන් මඟපෑමෙන් ලබන බව දැනගෙන දේශ කලාවන් නිගදායේ සිට සරුවඥන් වහන්සේ සෙනෙහින් බඹලෝ වැඩි. වැඩලා මේ ධර්මයන්ට ධර්ම දේශනා කරන මාර්ගඵල නිවන් අවබෝධ කිරීම 18 කෝටියක් තරම් දක්වනවා. මේ විදිහට ශනික ගණන් දෙනවා ඒකට ත්‍රිත්කාරික. අකුරිත කාර්කා කියන්නේ සංගතිරිස දිරාරාමන ගමින් ගමක නගරයෙන් නගරයට ජනපදයෙන් ජනපදයට රටෙන් රටට වර්ණ කාර්කාවක් ඒ වර්ණ ක්‍රම තුනක් ඒ කියන්නේ නව මාසික කාර්කාව, හය මාසික කාර්කාව සහ තුන් මාසික කාර්කාව. ලක්ෂාන තුන් මාසයේ එක්කම වැඩෙන්නේ පවාරණ පොයදාක මහෝදා දහස් ගණන් සංගතියට පෙරවරාගෙන නව මාසික කාලිකාවක් වඩි. ඒ ගමනට යෙදුම් 900ක් මානේ කාර්කාමයේ වදින්නයි ඇති. සමහර විට වස් තුන් මාසයේ ඇතුළත මගපර නිවන් ලබන්න සුදුසු භික්ෂුවන්ට නොලැබී තවත් මාසයක් අවදානවා. මේ මාසයේ තුල ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රතිඵල ලැබෙන දුක් ඊ මාසේ පෝයෙන් පස්සේ චාරිකාවක වඩන අටමාසික චාරිකාවක්. ඒ ගමනට යෙදෙනවා යොදුන් 600ක් මානේ ගමන. තවත් සමහර විට භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවක් සලකාගෙන වස්සාන හාරමාසයයි හේමන් කිරිතේ හාරමාසයයි එක්තැන්වල වැඩේදලා ඉන්හාන ඉරිතේ පමණක් හාරමාසික චාරිකාවක වඩේ. මාස 4යි ග්‍රාහක ප්‍රමාණය යෙදුම් කෙරෙන්නේ. ඒ 900ක් යෙදුම් ගමන් කරන දීර්ඝ ගමනට කියන්නේ මහා මංගල චාරිකා. 600ක් යෙදුම් ගමන් කරන මධ්‍යම ගමනට කියන්නේ මධ්‍ය මණ්ඩල චාරිකා. යෙදුම් 300ක ගමන් ළඟට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකා. මේ චාරිකාවේ වැඩින්නේ විශාල ලෝකානුග්‍රහයක් සඳහා. ඒ කියන්නේ ධර්ම දේශනාවේ විශාලයි. ඒ විශාල ගබඩෝතනේ මේ මේ ප්‍රදේශවල සියලු දෙනාට සරත් නුවරට හෝ අධිගා නුවරට වැඩි තැනකට ගල් ලැබෙන්නේ අද වාගේ ඥානවාක ගමන් පහසුකම් ඒ කාලේ ප්‍රතිබිම බැරිලු ගමින් ගමන්ට වැඩම කිරීමෙන් මේ සීල වර්ගයේ සිද්ධ වෙන බැවිනොත් මහා සංගම පිළිවරාගෙන කාර්යකාර වඩි. ඒ අතර තේ සදනවත් බෞද්ධයෝ සිය ගණන් ගැල්වල දානවත් සම්පාදනය කරගෙන දෙතුන් 100ක් මානේ රැස් වෙනවා අපට අවස්ථාවක් ලැබුණොත් දන් දෙන්න කියලා. මේ විදිහට විශාල ජන සම්නිපාතයක් මේ චාරිකාවට එකතු වෙනවා. මේ මේ ගම් වල වැඩම කරගෙන ඒ ප්‍රදේශවල ගහම් දෙතලා ඔවුන්ගේ ගම් හැන්දක් දිගදෙන. ඒ යාට දුමුත් නංගා ළඟදන්ද කලස් වෙනවා. හිතෙන්න සමාදාන් වෙනවා බොහෝ දෙනෙක්. බෞද්ධයන් බාටපත් වෙනවා බොහෝ දෙනෙක්. සමහර කෙනෙක් පරිදේනවා. සමහර කෙනෙක් ධනාසා මඟඵල නිවන් සුව ලබනවා. සමහර කෙනෙක් මතු බුදුබාපතා පෙනුම් කරන්න ආරම්භ වෙනවා. නානාවිද අර්ථ සිද්ධීන් මේ ගමනේ සිද්ධ වෙනවා. වයෝවෘද්ධයන්ට, ගිලන් අයට, ඒ සමාජයේ නිවෙස්වලට වැඩම කරනවා පුදුමාකාර සැලසුමක් විගාසක් වෙනවා. මෙන්න මේ නිසා ලෝකාර්ථ කාර්යාව සඳහා සරුවක් යන මහන්සේ සංඝ මහා සංඝ ගුණ පිළිවරාගෙන වැඩි මෙහෙම වඩින එක ගමනකදී කුරුණාට තුල්ල කොට්ටේ කියන නියම් ගමට වැඩිය. කුරුණාට කියන්නේ අද දිල්ලියේ තියෙන ප්‍රදේශය හැටියට හඳුන්වනවා. ධම සූත්‍රයේ යන බින්නතුන් දැකලා ඇති අහලා ඇති මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දෙකේ මෙතෙක් මෙතන කියන බොහෝ වන්දනා සංඝාතෝ පෙන්වනවා කරා. ඒ කියන්නේ කුරුණාට තමයි. උරුලට කියන්නේ දැන් උතුරුකුරු දිනෙන්නේ මහා මන්දාතු මහ රජතුමා ශක්තිප්‍රාජේ සතර මහා දීපේට අහසින් ගමන් කළානේ. ඒ ඒ දීප වාසී මිනිසයෝ මේ මහා මන්දාතු රජතුමා සමග ජම්බුද්දීපේටත් ආවා. ඒ ආපිරිස්වලට සුදුසු ප්‍රදේශ වෙන් කළ දුන්නා. උතුරුකුරු දිනෙන්නේ කන්නේ මිනිසයන්ට කුරුණාට නමින් ප්‍රදේශයක් දුන්නා. අපර ගෝයායන්ගෙන් කරන්නේ දිනතුන්ට මිනිසයන්ට අපරාණික රජ කියලා කොටසක් දුන්නා. පූර්ව විදේහයෙන් කලින් පිරිසට විදේහ රජ කියලා කොටසක් දුන්නා. ඒ නිසා ජම්බුද්වීපයේම සතර මහා දීපේ නමින්ම ස්ථාන දෙනවා. එන්නේ කුලට කුල්ල කොට්ටිත කියන ගම්මාන බොහෝම දියුණු ජනපදයක්. මේ කුල්ල කොට්ටිත ගමේ සරුවත්වන් වහන්සේ වැඩම කළ අවස්ථාවක නැවතුම් ගන්න සුදුසු සෙනසුන් තිබුණා. එදා විශාල සංඝ පිරිසක් ගමකට ගෙදී සිටියා. කුල්ලකොත්තිත නියම් වම්වාසී විශාල ජනකාවක් ඉතින් සංඝයාවේ ගම ඇසීමේ දෙක්කාසු වුණා. ඒ අතරේ මේ නගරයේ ජනපදයේ සිට ප්‍රධාන සිටුතුමාගේ පුත්‍රයා වන රත්පාල කුමාරයා සිටු පුත්‍රයා දෙවිලෙන් ගණහන්නේ. මේ ගණ අවසන් වෙලතුරු සාවධානව අසාසිතමේ සිටු පුත්‍රයා ඊට නැගී ගියාට පස්සේ තථාගතයන් වහන්සේ දැරිට වැඳලා කියවා ස්වාමීනි මේ ධර්ම දේශනේ මුලපටන් අග දක්වා එක අකුරක්වත් අමතක වෙන්නේ නැති මම අසාගත්තා. ස්වාමීන් වහන්සේ දැතුණ මේ ධර්මයේ මට ආબોධ කරගන්න පුළුවන්. ඊ ජීවිතයේ සිටෝත් අපහතේ. ඊ ජීවිතයේ කියන එක හරියට කෙලෙස් ඉන්දියයිෂන් දීවිලි මාර්ගයක් වගේ. කැලුණොත් පොළොවේ පරිදිනේ කියන්නේ අධ්‍යාවකාශයක් වගේ නිදහස් කරනවා. එනිසා ස්වාමීන් වහන්සේ අනුකම්පාව කොට පරිදි කරන තේකුවා කියන දෙල්ලයි. දරුවක් වහන්සේ යටට සිත පදයක් කනවලා තිබුණා දෙමව්පියන්ගෙන් අවසර නැති ධර්මයක පැහැදිලි කියෙම කිරීමක් කරන්නේ ඒක අවසර දුන්න සිටි කුමාරයේ රටකාලයේ මව්පියන්ගෙන් කැමැත්ත ලබාගෙන ඉඳයි එහෙනම් ස්වාමීන් වහන්සේ ගෙදරදී සිටි පුත්‍රයා මවගේ පියාගේ පාර ඇදලා කිව්වා මෑණියනි පියාණෙනි මම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ඇහුවා මුලකට අග දක්වා නැහැ මේ ධර්මයේ මට ආબોධ කරගන්න පුළුවන් මේ ජීවිතේ. හැබැයි ගිහි ජීවිතයේ සිටුවොත් මට ඉඩ නැහැ. මේ ධාර්මිකාව සිට සම්පත් මට තියෙනවා. මේ වගකීම් කරක් වෙනවා. ඒකට මට සීලයක් දෙන්න භාවනා කරන්න දෙන්නේ. එනිසා ඔබ දෙතනට නිවන් සුව සඳහා මම පරිදෙන්න ඕනේ. මට පරිදෙන්න අවශ්‍යයි. දෙනෝම් පොදෙන් හැදුව කඩලෙන් කියන අනේ පුතනෝනි අපට එකම වස්තුව මෙච්චරයි. වෙන ධර්මයක් නෑ. අපට බොහෝ දේකල තියෙනවා. දෙදෙනි නෙමෙයි මේවා පරිභෝගකණින් ධර්මයෙන් පරිසර ගන්න. යන්දාක කාපු මරණයට යනවා නම් ඔබෙන් වෙන වෙන්නේ අකමැත්තේ. එහෙමනම් ජීවත් සිටිද්දී ඔබෙන් අපි කොහොමද වෙන වෙන්නේද? එනිසා කරුව කරේ වෙන්නේ කාගේ. තුන්තරයක්ම ඉල්ලයි කිය තුන්තරයක්ම ප්‍රතික්ෂේප වුණා. මේ දනවා මේ සිටියේ තිබුණු බලවත් ඡන්දය නිසා නිදුලේ වැල්ලේ දිගා වුණා නෑනේ ධානෙනි මට පරිදිවෙන්න වරමක් නැත්නම් මගේ ජීවිතේ මෙතන අවසන් ඉතින් ආහාර වේල එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක්ම නොගෙන්නේ. ඔතේකුත් දෙන අතුරුවට නැගිටේ නෑ අහුම් කන් දුන්නේ නෑ නොකානෝදී වැතරගෙන වැල්ලේ හිටියා. මේ අතරත මෙතුමාගේ හිත මිතුරන් ඇරෙලා මේ කුලියට කරුණ දුව නෑ අහුම් කන් දුන්නේ. මෞඛ්‍යයන් දෙකුවා මේ මිත්‍රයෝ මවවරු නෑනේ පියාණෙනි මේ සිටු පුත්‍රයා මෙතන කරුණේ කළොත් කොච්චර අලාභයක්ද යම් හේතෙන් මේ දරුවා පරිදුනොත් සිත් නෑදුවත් එන්නේ අපේ මේ ජීවිතේ නේද? එවැගේම පැවිදිලා නිකාසේ ජීවිතුන් අතර ඉන්නවා දකින්න පුළුවන් නේද? ඒ නිසා මේ දරුවාගේ ජීවිතේ නැතෙන් ඉස්සර අවසර දෙන්න පැවිදි. ඉතින් මේ දෙමව්පිය හඬලා වැළකීලා දුවහම නම් දරුවාට අවසර දෙනවා කියන්නේ. යම් දාසක අපි දකින්න කලින් යුතුයි කියලා පොරොන්දුවක් ගන්න. මේ සිත පුත්‍රයා කීප දිනක් අර නිරාහාර වීකේ දැරින් ඇඟට ප්‍රාණවත්කම නැති කෙනෙක් හේතියක් ඉදිරියට කරලා ගිහින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙලිපාමුල වැඳලා කලේ දීලා එක දවසක් මේ ප්‍රදේශයේ වැඩෙන්නම නැවත චාරිකා ගමනින් ජේතවනාරාමයට වැඩිය. වැඩි කල්යන්න මැත්තේ සමථේපාසනා භාවනා වඩා සෞඛ්‍යයෙන් නිසා ත්‍රිවිද්‍යා සත්‍යවිද්‍යා සීතිසි විඥාන ලාභී මහරහත් භාවයට පත් වෙනවා. මෙයින් ගලස්සාරෝත්සක් ඉක්කුත් වෙනවා. බුදුරජාණන් වහන්සේට නැගන අවසරය ඉල්ලා ස්වාමීනි මගේ මව්පියන් මට බොහොම අකමැත්තෙන් අවසර දුන්නේ මගෙන් පොරොන්දුවක් ගත්තා පරිදි මේ දකින් දෙන්න කියලා. මට දැන් අවසර ලැබෙනවා නම් මව්පියන් දෙක බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙන අදාළ හොඳයි. මේ නියමද? මොකද උන්වහන්සේ දන්නවා මේ දෙමාපියෝ බලාපොරොත්තු දරුවා සීලෙන් දෙල් කරගන්නයි. නමුත් ඒක දැන් සිද්ධ කරන්න බෑ රහක් පාට පත් වෙලා. ඒ නිසා ආශ්‍රය දුන්නා. කාර්කා ගමනකින් උන්වහන්සේ කුරුඩාට වැඩම කරවා කෝරාගේ රජතුමාගේ උයනේ නැවතුණා. පසුදා උදෑසන වත් පිළේ හිමව සමවතුන් නැගිට ආපත්‍යවල ධරව වැඩියා දෙත්නෙලින් පිළිසුවා වැඩියා සීමේද. ඒ වෙනුවට පියතුමා පියසිතුමා ස්තෝකෝතරලා ඉස తీරනවා. ඈත ඥානයේ සිවුරු පොරවාගෙන විසුණු වාසේ දුක පෙනේ මේ මගේ පුතා කියන හැඟීමක් නැති දැනී දොස් කියන්න පටන් ගත්තා මෙන්න එන එකමුතු කරගත්ත පරිද්දේ අපේ සුඛාකාරගෙන ගිය මේ කුජලයේ තමයි දැන් අපේ සම්පතුත්කාරගෙන යන මේ කුජලයන්ට මේ විදුලට අඩිය කියලා දෙන්න හොඳ නැහැ කියලා දොස් කියනවා. මේකයි ඉතිනේ මහරහතන් වහන්සේ මුදුනට වදින්නේ නැතුව මුදුන වටේ මේ මේ කියමන් කරගෙන වෙනස් පැත්තකට වඩින්න පටන් ගත්තා. ඒ පිළිගෙන සේවකන 16ක් පෙර දාසේ ඉවත් කරන්න කෙනෙක් පිළිමු පුතුවක් අරගෙන නිසි කරන්න යනවා දැක්කා. මේ රහතන් වහන්සේ කතා කළ නැදෙන්නේ ඉවසදාන දෙයක් නම් මගේ පාත්‍රයට දාන්න පුළුවන්. ඒ පැහැදිලි වෙනවා රහතන් වහන්සේ ගුණත් ඉවසදාන දෙයක් ලබා ගන්න ඉල්ලගෙන. ඉතින් මේ වික්තුව අර 16 පිළිගන්නත් දීම මේ ස්වාමීන් වහන්සේගේ අතුල්පතෝ සටහන් දැකලා මොහොන සටහන් දැකලා අඳුනාගත්තා. නෑ යන්නේ කියන කිව්වා නෑ නේ අන්න ඔබේ පුත්‍ර ස්වාමීන් වහන්සේ දාර ආවේ. නෑදෝ කිව්වා මේ දාසය ඇත්තනම් ඔබාට දාසකෙමින් මුදනවනේ. ඒවා අර කියාගන්න කියන අපේ පිටාරහම්. ගිහින් ගලවා මානේ මේක වික්‍යක් කයිනේ රැකෙන්නේ ගානේ වලද. ඉතින් මේ හේතුමාල දැන් බලවත් ලැජ්ජාවකෝස්තරයි. දෙවොල දෙවොලම කිව්වා අනේ පුතා ඇයි අපේ ගෙදර තියෙන්නේ මේ අභෝගත වෙලා කෑම ගන්න. එන්න අපේ ගෙදර දාන ගන්න ආහාරද. නෑ ගෘහපති අපි අනුකාරිකවනේ අපිට ගෙවන්නේ නෑ. මම දැන් දාන්නේ නැළඳිය. එහෙනම් හෙට දවසේ ධාරක වගේ. හොඳයි. ස්වාමීන් වහන්සේලා කියන්නේ නැතිේ. දාල්කාමේ සමවස්සයෙන් වැඩිටි. ඊළඟට පසුදා නියමිත වේලාවක සමාපත්තියෙන් නැගිටලා වත් නිමේ සම්පූර්ණ කොට පාත්‍රයේ කියලා සිසිලා වැඩිය කියන්නේ. එදා දාසේ මේ කේසිතුමා මොකද කළේ මේ සුසකතරන් විශාල රංගුවන් ගොඩක් ගොඩගාලා දෙපැත්තෙන් ගොඩවල් දෙකක් කලාවලින් වහලා මේ මැද්දේ ආසනයක් හදවලා තිබුණා. මේ ස්වාමීන් වහන්සේ දවිතිනෙන් දෙමත්ෙන් විවාහපත්ති සිටියේ කුමාරිකාවරු හතර දෙනෙක් සිටියේ. ඒ හතර දෙනාට නියම කළා මේ කාලේ තමන්ගේ පුත්‍රවරණයේ සිද්ධාගත හැටියට ඇඳුම් පැළඳුම් ආභරණ පළඳගෙන සූදානමින් ඉඳී. නෑනෝ දා මේකපත් කළා. තාත්තන් වහන්සේ එන දේශක ලැබුණාම අර ආසනේ වඩාම දෝලා කලාව ඉවත් කරලා දෙන්නවා පුතා මේ බලන්න. බෝමනසේගේ නෑනියන්ට දායාද වශයෙන් ලැබිච්ච ධනස්කන්ධය මේවා. මගේ මෞපිය මුතුන් මිත්තන්ට විශාල ධනස්කන්ධයක් තව තියෙනවා නිදාන්ගත වෙලා ප්‍රමාණ අතික්‍රාන්තයි. මේ කාර්යශාල ධනෙ පරිහරණය කරමින් ධම් පින්කම් කරමින් සැපෙන් ජීවත් වෙන්නේ. අපේ හැමෝම මේවා ආදි සම්පත වෙනවනේ. නිසා ජීවිත නැවත එන්නේ. මේ මහා රහතන් වහන්සේ ප්‍රකාශ කළා. සිතානනි නැත්නම් රූපකේනි මා කියන වචනයක් අහන්න. මේවා මලු පෙට්ටි කුරුණි ගෝනුවකට කරවලා අරක්කවලට කටවලා ගින්නන ගංගානම් ගඟ බැඳෙට දානවා. ඒ මක්නිසාද මේවා කියන නිසා තමයි මේ භවබන්ධය මේවා මගේ මගේ කියලා මේවාට ඇලී ගැලී සංනාදික්ක මානවලින් දෙලියෙගෙන ගැටලෙගෙනයි මේ මහ සංසාරේ ගමන් කරන්නේ. නිසා මගේ වචනේ අහනවා නම් මේවා මිදින් ගමයේ ගාන දෙකවක මේ දැනුම් ඔක්කොම ඉවරයි. එයා නිරුත් කරුණා. අර කුමාරිකාවරුන් උදාරණ ලැබුණ ඇවිල්ලා කතා කරා. ඒ කුමාරිකාවරු ඇවිල්ලා වැඳලා කාන්න වැඳලා කිව්වා මේ ස්වාමීනි අපවැනි මේ කුමාරිකාවක් අත්හැර ගාලා කොයි විදිහේ දෙලඟනම් බලාගෙනද මේ සසුන් පිළිවෙත් පුරන්නේ කියලා. නැගලිවරුම මන් දෙලඟනම් බලාගෙන සිරදකම නෙවෙයි කියනකොට මුසපත්ටි සිහි නැතිලා හතර දෙනාම ගැටුණා. මේ සීල තේජසේ ආන්දා. නෑනියන් පසකට වෙලා කඳුළු වගුරු. එලාමේදී මේ මහරහතන් වහන්සේ නෑනියන්ට කතා කළ දේවා අම්මේ මං ආවේ ධාමේ ආරාධනයක දාන සූදානම්ව තියෙනවා නම් දැන් පිළිගන්නවන්න සුදුසුයි. මේ දාන පිළිගැන්ව ගන්න. ආත්මයෙන් නැගිටලා ධාතා අටක් තියෙනවා. සිංහනාගය, සත්පාල සිංහනාගය. ඒ ධාතාකේ කියන්නේ රූපේ කියන විකාර ආදීනයයි. මේ අතවක අසති කරවා පිටකේ සිටියන් කළ වැඩ කඩයක් මේ මේ ශරීරයේ සරස තරසා බෑමින් දීනෙන් සොත්තුමත් කරමින් මේ ජීවත් වෙන ජීවිතයේ දෙන අසාර නිස්සාර නිංගිත තුච්ච බව පහදා දෙමින් සිංහනාද ස්වරූපයෙන් දේශනාවක් කරලා අභිඥාපාදක චතුත්ථ ධ්‍යාන අනුභවයෙන් අහසට පැනනගේ කනිමලද කලාගෙන අහසින් යයි. එතකොටයි මේ මෞර්යයන්ගේ මහිමේ තේරුමේ පුතුණුවන්නේ. අනේ අපි මේ විදිහේ මහා පින්වත තේජයක් ඇති උත්මේ නේද පිළිගෙට ගන්න හැදුවේ කියලා මේ වෙලාවේ තමයි උඩගලාගෙන සමුදු සැලි. ඉතින් මේ රහතන් වහන්සේ උයනට වැඩි. ඒ අතරේ ගියන් පාලකයන්ෙන් රජතුමා දැනගෙන දීපාමේ බොහෝ විසනිත බැවින් මේ ස්වාමීන් වහන්සේ දකින්නාව කෝරාගේ හැදෙනවා. එන්න එතුමා පරිහරණය කරපු අතාපිට අතුරන වටිනා කලසක් ගෙනලා දුව ස්වාමීන් මේකේ වාඩි වෙන්නේ. නෑ මහරජ මට කැප නෑ. අසාපිත අසුරම ඇතින්න මට කැප නෑ. මට මේ සම්පත්තියක් තියෙනවා. ඉතින් මේ රජතුමා වාඩි වෙලා බැලගෙන ඇස්වා ස්වාමීනි මට නමක් අහගන්න තියෙනවා. හොඳයි මහරජා අහන්න. ස්වාමීනි මේ ලෝකේ සමහර අය වයෝවෘද වෙලා කර්මයේ ඉක්ම යාම නිසා වයෝවෘද වෙලා පැවිදි වෙනවා ජීවත් වෙන්න බැරි කන්නේ. ඔබ වහන්සේ වයසට ගියන්නේ බොහෝම හොඳ තරුණ වයසක. ඔබ වහන්සේ මොකද පැවිදුනේ තරුණ වයසේ? මේ මගේ ඒක ප්‍රශ්නය. ඒ වගේ ස්වාමීනි බොහෝ දෙනා දෙගණවගෙන හේතු වෙයි. දෙගණවක සුව කරගන්න බැරුව පැවිදි වෙයි. ඔබ වහන්සේ කිසිම ශ්‍රේණියක් වගයක් නැහැ බොහොම නිරෝගී කාලෙ මොකද පැවිදුනේ. එවැගේම ස්වාමීන් තවත් සමහර කෙනෙක් ධනෙ පිළිහිලා. ධනෙ නැති වීම නිසා නැකත් ජීවත් වෙන්න බැරි කන් නිසා පැවිදි වුණොත් ගුහාසල බොහෝම ධනෙකේදී සකර්පාණය කරන්න ධනෙකේදී මොකද තියෙන්නේ? එසේම ස්වාමීනි ඥාති පිරිවර කවුරුත් නැති වෙලා තමන් එක්ලාස් එකලා වුණාන් පස්සේ ඒ හේතුවෙන් සමාජ පරිදි උභාසයේ දෙන නෙමෙයි මේ මුළු ජන පදේම තරක් පිරිවර ඉන්නවා ඥාති. අයි මොකද කියන්නේ? මෙන්න මම මේ ප්‍රශ්න හතරේ. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ දෙන පිළිතුර තමයි මහරජතුමනි සියල්ල ගන්න සියල්ල ගන්න භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ සරුවක්වරාජෝත්තමයන් වහන්සේ මා මුලින්ම ධම්ම සෝදාසේ ධර්ම මාත්‍රිකා හතරක් මට දේශනා කළා. මම මේක කලින්ම දැනගෙනත් හිටියා. දැකගෙනත් තිබුණා. හැබැයි එදා ඒ දේශනාව තුළින් මම මේ සෙක තවත් අවදි වුණා. මෙන්න මේ කාරණා හතර නිසායි මම පැවිදි වුණේ. ඒ මොනවද කාරණා හතර? උකමීයත ලෝකෝ අභ්‍යෝති කෝ මහරජා අකානව ලෝකෝ අනදීසරෝති මහරජා අස්සතෝ ලෝකෝ සම්බම් පහය ගමනියන්ති කෝ මහරජා ඌනෝ ලෝකෝ අදිත්‍යෝ සන්නා දාසෝති කෝ මහරජා හේන භගවතා ඥානතා පක්ෂතා රාතා සම්මා සම්බුද්දේන සත්කාරෝ සම්මුද්දේශා උද්දේශා උපමීයති ලෝකෝ අද්දෝ මහරජේ ඒ සරුවක් යන මහන්සි මට දේශනා කළා මේ ලෝක සත්‍ය උපන්දා පටන් ඉර උදා උතන් පටන් දැස යන්නක් මේ අත්යේ යන්නක් මේ ජරා මරණයට ඇදීගෙන යන අකාමෝ ලෝකෝ අනිශ්චය මේ ලෝකයේ උපනුකන් සත්‍යය තමාට තමාවක් නැතුව අනාතව අසරණව ජීවත් වෙනවා අස්සකෝ ලෝකෝ සම්බං මහා ගමනියයි මේ ලෝක සත්‍යය තමාගේ කිසිවක් නැතුව ඉස්සකින් පරිලෝකයයි ඌනෝ ලෝකෝ අනිත්‍යෝ සංනාදාතෝ මේ ලෝක සත්‍ය මහ මුහුණවාගේ කවදාකවත් සෑහීමකටපත් නොවි සෑහීමකටපත් නොවි කුෂ්ණාවට වහල්වේ කුෂ්ණාවට දාසකම්බරෙන් ඉඳලා කරුණායි මෙන්න මේ කාරණා හතරෙන් කතා ගන්න දෙන්නේ කියනක දෙකියෙන් ප්‍රකාශ කරයි මේ රාජ්‍ය වෙනවා මේ ස්වාමීන් මේ දෙකියෙන් ප්‍රකාශ කළේ මට පැහැදිලිමයි මට මේ දැන් උපමා උදාහරණ සහිතව ටිකක් කරුණු පහදා දෙන්න දැනෙන්නේ උපමේ යතනෝකෝ අතුරු කියන්නේ මොකක්ද ස්වාමී? මහරජේ දැන් උගේ වයස කීයේ? අවුරුදු 80යි. මහරජේ පුදුම වයස අවුරුදු 20 25 තියෙන කාලේ මතකද? මොනවා කොහොමද මතකද? ඒ කාලේ මම හරිම නිරෝගී. හොඳ ලක්ෂණ ශරීරේ. මට මේ කාලේ පුදුම ඉන්දියාවක් වගේ තිබුණා. අහසට පෑයන්නේ වගේ 80ක් කරා. මහතර කර්ණන් ගාමින් අහසේ මට සකම් කරන්න ඉඳහරද කරන්න පුළුවන්කම තිබුණා. මහරජේ මේ කායේ තිබිච්ච කාය ශක්තිය ඒ කායේ තිබිච්ච සූර වේද තත්වය දැන් තියෙනවා. අනේ නෑ ස්වාමී. මම දැන් කන්නේ මට දැන් කෑම ගන්නත් බැහැ. මට දැන් වාදේ නම් නෙකන්නත් බැහැ. නෙකන් වාදේ නම් අනේ අමාරු. ඒ වගේම මගේ කය කියන්නේ මට ඕනෑ කියලා නෙමෙයි. ඉගෙන ගන්න මේ පාඩේ එන්නේ මම වැටෙනවා මම කලන්ත වෙනවා මට කැරකිලි එනවා මම යන්නේ ලකුණ දෙලා තියෙනවා මට දැන් ඉස්සෙල්ලා ඉඳලා තියෙනවා දැන් කයලා තියෙනවා මගේ දුර්වලකම මට කලින්ම දැනෙනවා මේ විදිහේ සත්‍යයක් මම අදගෙන මහරජා මෙන්න මේකයි කියන්න ගන්න දෝස්දා බුදු දානන් මහත්මයා වදාරේ බුදා වූ කිරුමඩ රත්නයේ යන්නාසේ බුදා වූ සඳනඩ රත්නයේ යන්නාසේ සංඥාකයන් මේ සෑම සත්‍යයකම ජරා මරණයට ඇදීගෙන යනවා. දැන් මේ අවුරුදු 20 කියන කාලයේ තිබිච්ච ප්‍රාණවත් වන සත්‍යමත් වන රූපවන්ත බව, වර්ණවන්ත බව කිසිවක් අද නැහැ නේද? ඔක්කොම කවුද බහැරගත්තේ? කෙනෙක් අකුරු කරන්න ලැබුණා නෙමෙයි. මේක තමයි ස්වභාව ධර්මය. මේක තමයි අනිත්‍ය ස්වභාවය. හැම දෙයක්ම හැම මොහොතකම සත්‍යයක් ගන්න වෙනස් වෙනවා. සත්‍යයේ කෝටි ලක්ෂ වාර ගණන් වෙනස් වෙනවා. මෙන්න මේකයි මහරජා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මුකන්දාකටම මේ ආත්මභාවයේ දරා මාර්ගයට ඇදීගෙන යනවා අනගාමික වාගේ පවතින්නේ නැහැ කියන දුන්වාස දේශනා කළා. මම කර්ම වයසේ කියන මේක තේරුම් ගත්ත දැනින් මම අද මේ තරම් ශක්තිමන්ත නිරෝගී කයක් පරිහරණය කරගත් මටත් මේ අතරමඟ සත්‍යයක් මේ ජීවිතේ නොමැති බැරි අජරාමර සාන්ත නිවන සඳහා වෙනස් වෙන සාන්ත නිවන්සේ සඳහා මා මේ ශාසන පැවිද්දට පැවිදි වුණා කියන එක පහදා දෙන්න. ඊළඟට ස්වාමීනි මට දැන් මේක තේරුණා. ඔබ වහන්සේ මොකද මේ කියන්නේ අකාලෝ ලෝක වනදිස්සරෝ මේ ලෝක සත්‍ය පිළිකක් නැති විසුරුමත් කරක් නැති අනාගත ආදරණ කියලා එකක් කියේ කලබල තේරුම දෙන්නේ අනේ ස්වාමීන් වහන්සේ ඒක පහදා දෙන්න හොඳයි මහරජා ඔබේ දැන් වයස අවුරුදු 80යි. ඔබට තියෙනවාද නිදහම්කට රෝගයක් කියලා. එහෙම තියෙනවා. මට වාත රෝගයක් කියලා. මේ දෙකේ ඇතිවෙනම ඇදට වෙනවා. මට හුදා ගන්න බැරි තරම් පුදුම වේදනාවක් මම විඳිනවා. හරියට තීන්දුවකින් කඩ කරන්න වගේ මම ඉන්නේ ඒක කඩේ. ඒ වගේම හරක් කපන දැක්කේ කපන්නාකින් මගේ උදරේ කපනවා අඟපස්ස කපනවා මට වේදනාව එනවා. සක්තම පුරුෂයන් දෙන්නේ මා කලින් අල්ලගෙන ගිනිකොටක තාල්ලගෙන ඉන්න වගේ මගේ සංධානයේ පුදුම ග්‍රාහයක් වේලා වැටේ. අනේ ස්වාමීනි, මේ වෙලාවේ මට කිසිම පිළිකාවක් නැහැ. මගේ දරුවෝ, මගේ දිසෝවරු, මගේ නෑයෝ, මගේ ඇමතිවරු, මගේ ඇදලාගේ සුසුම් හැමරෙන්න අනේ දැන් හරි දැන් හරි ඉතින් මහරජ බැරිද? අනේ දරුවේ, අනේ අක්කේ, අනේ නංගියේ, අනේ ඇමතිතුමනි, මේ වේදනාවෙන් ටිකක් ටිකක් ඔයගොල්ලෝ බෙදා ගන්නකෝ. දිනා ගන්න මතයක් නෙවෙයි ගන්න පුළුවන් ගාන මේ වේදනාව ටික ටික දිනා ගන්නකොට ඒවා දැරිට හින්දලා දැනෙන ටික ටික වේදනා. අනේ නෑ ස්වාමීනි මේක කුසුම් වෙනවා පණගාතු වෙනවා කඳුළු වගුරුනා විතරයි. දැන් දැන් මේ කියලා බලාමින් ඉන්නවා විතරයි. ඒ අත්තන්න මගේ වේදනාවෙන් පොඩසක් අත්දැක කරන්න බෑ. මම මේක විඳින්න ඕනේ. ඒක මේ වේදනාව විඳින්න මම තකමැනි, කෙලිනිකාමි, මේ මේ හැරමින් කරගෙන මම වේදනාව විඳින්න ඕනේ. මාර්ගයේ මේකයි සියල්ල දන්න සියල්ල දක්නා ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝක සත්‍ය මම මම මගේ මගේ කියන්නේ කියන්නේ සමාන සමාන නෑ වේදනාවක් ආව දුකක් ආව තමන්ම කෙරෙහි ගලා ගිනවා සාපා තේ වේදනාවෙන් කරගලින්නේ නෑ අදුපකට පුළුවන් කමක් නෑ මේ පංචස්කන්ධයක තමම පරිහරණය කරන්න ඕනේ. එනිසා අනාතයි, අසරණයි, අනීශ්වරයි, තමාට තමන්නේ කියන මේ සියල්ල ගන්න ලෝකුරා සම්මා සම්බුදු වෙනානන් වහන්සේ දේශනා කළා. මේව දැනගෙන මමාද නිරෝධී සුවයෙන් විජය. මේ නිරෝධී ජීවිතේ කවදා රෝගාතුර වෙන ගනි. මේක මට පාමී කරගන්න බැරි සත්‍යයක් කවදා වේද දැනේ. ඊට කලින් මේ අසාර නිස්සාර වූ ජීවිතේ වැඩක් ගන්න පිණිස මා මේ කතාවත් අත්හඳ පෙරවා ජීවිතයේ නිකුයි සතුට වෙන්නේ තේරුනේ මේ කියලා කාදාගොත් ඊළඟට කියනවා ස්වාමීනි අස්සතෝ ලෝකෝ සම්බන්ධ ගමනිය කියනවාද ස්වාමීනි මහරජේ දැන් ඔබතුමාට විශාල සම්පත්තියකේ රාජ්‍යයක් තියෙනවා නේද මේ රාජ්‍ය අහවල් කියන අධිවිද්‍යාවේ බොහොම සත්‍යයකින් මේ රාජ්‍ය ධාලි එහෙමයි ස්වාමීනි මහරජේ ඔබ දැන් අවුරුදු 80යි. ඔබ යන්දාසක පරලෝ ගියාම අයමත් මේ සම්පත්තවලින් නියද මේ කඩේ කොළේන උපදිනවද? මේ රජු කෙනෙක් උපදිනවද කඩේ කියලා මේක කිහිනිකාරය කියලා උපදිනවද? අනේ මේ ස්වාමීනි මම ඉතින් මම මේ කර්මවලුකෝ කොහේ උපදී. මේකෙන් කරකුණකාරී කෙනෙක් මගේ මගේ සම්පත් කියලා උතුණු කාඩ ගනි. ඒ අර මට ආයෙ මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේකයි මහරජතුමනි ලෝකුරා බුදුරජාණන් වහන්සේ සියල්ල දකින්නේ සියල්ල දැනගන්නේ සියල්ල අවබෝධ කරගන්නේ ලෝක දේශනා කළේ මගේ කියන කිසිවක් නැහැ මගේ කියන දෙයක් ගොඩක් නැහැ මගේ කියන දෙයක් පඩලක් නැහැ මගේ කියන අඳුමක් පළඳුමක් ආභරණයක් නැහැ මගේ කියන මගේ ශරීර අවයවයක් මට නැහැ ඒ නිසා ඕමතර දාලා කිස්සතේ යන්නේ දෙන්නේ මක් නිසාද සමාජ සමාජ නිසායි මෙන්න මේක කියන්න ගන්න කියන්න ගන්න දක්නා සරුවක්යන් මහන්සිය අපට දේශනා කළා. මම මේක නුවණින් තේරුම් අරගෙන මේ මට කොච්චර සම්පත් තිබුණා ඔක්කොම දාලා මට යන්න වෙන බව තේරුම් අරගෙන ඒවා නෙන්නේ ඉස්සර වෙලා මගේ ඕනෑකමින් මේවා සම්බන්ධව තියෙන තෘෂ්ණාව ඇලීම බැඳීම උපාදාන දුරු කරන පිණිස මා මේ ඉදිරියේ ස්වාගනේ කතාවක් නැද දරවාගෙන ඉහිගෙන් හිතුවේ බුදු දසේක මහරහතුන් වහන්සේලා කයිති කුසුම් පිළිවෙත් ආරවක පිළිවෙතක් වන ශාසන දෙවියන් දෙවියනේ කියලා පාදාගෙන. ඊළඟට කොහොමදයි ස්වාමී ඒකත් මන් තේරුම් ගත්තා. උදාහරණ කිව්වනේ ඌනෝ ලෝකෝ අදිත්තෝ කන්නාදාසෝ කියලා ලහම් පදයක් කොහොමද මම මේක තේරුම් ගන්නේ? ඒ කියන්නේ ලෝක සත්‍ය හැමදාම අභියේ ජීවත් වෙනවා. අනිපාතයෙන් අත්‍යන්තව ජීවත් වෙන සාහිණක් ඇතුළු ජීවත් වෙනවා කුෂ්ණාවට යටත් ජීවත් වෙනවා කියුවා මොකද මේකේ තේරෙන්නේ හොඳයි මහරජේ ඔබට දැන් මේ සාධාරණ රාජ්‍යයක් තියෙනවානේ ශාස්ත්‍රීය රාජ්‍යයක් හොඳයි ඔබේ ඉතනිත්‍රෝ පක්ෂනේ දිසා හතරේ අතර දෙන්නකො මූදේ මෙතන එක්කෙනෙකුත් වෙනවා ඉතින් දිසා හතරේ විශේෂයෙන්ම කියනවා මහරජේ ආවා ප්‍රදේශවල මම ආවේ ඒ උදේසේ තේනවා නැත්නම් නැති නීවරයක් වාගේ. ඕම නිදහස්, ඕම සස්යේක ජනපදයක් කියන කාර්යය. ඔබතුමා කලකලම මේක සමාජගත කරන්න පුළුවන්. ඒක මොකද කරන්නේ? එනවා ස්වාමීන් වහන්සේ නාම පිරිවරාගෙන කියන ඒ ජනපදයක් මම අයිති කරගන්න. ඒකමයි දකුණු දිශාවෙන්, දකුණු දිශාවෙන් උතුරු දිශාවෙන් මුලින් විතරද එන්නේ එන්නේ මේ කියන්නේ බහ අකලා සතිය තමයි කයිද කරගන්නේ. ඉතින් මහරජේ හොඳයි ඔබ දැන් මේ රාජ්‍යයේ මේ දෙවනුව ලබාගත් රාජ්‍ය පහයි කාර්යකාරී හයයි. ඔබ ආහාර ගන්නකොට සංකාලේ කයෙන් ආහාර ගන්නවා. ඔබ ඉඳා ගන්නකොට ඇඳන් කයට උතුම් ඉඳා ගන්නවා. ධර්ම තවත් ලැබෙන්න ලැබෙන්න කැමති. මෙන්න මේ කර්ම අරගෙන සියල්ල දන්න සියල්ල දක්න ආර්ය අරිය සම්මා සම්බුද්ධයාණන් වහන්සේ මේ සාංශාරික ලෝක සත්‍යයට කවදාකවත් සෑහීමක් නෑ සම්පත් බැරිව තවතවත් අසාරණ අසාරණ කාලීකයේ යුතුව කුෂ්ණාවක වහන්සේ කුෂ්ණාවක ධාතනී ජීවත් වෙනවා. මෙන්න මේක සත්‍යයේ තේරුම් ගන්න. මට මේ සාංශාරික ධර්මයක් කියනවා කියන්නේ මට මේකේ දියර සම්පත්තියක් වාසිහිරක් ඉන්නවා කියලා මම නිරෝගී ජීවිතයක් ගත කරනවා කියලා මම කරුණ දෙයක් කියලා නම් හිතන්නේ කියලා. මේකේ කරුණ හතර ගැනීම තේරුම් ගන්න නිසා මගේ දමෝපියන් හදාගෙන දෙද්දී මගේ හිත මිතුරන් හදාගෙන දෙද්දී ඒ සියල්ලම තේරි. උපේක්ෂකව මම විශේෂ ආකාරයක් හද දරාගෙන බුදු සමයේ බුදු මහරහතන් වහන්සේලා කයිදී මේ ආර්යවන්ත ප්‍රතිපදාවක් වූ උතුම් ශාසන ප්‍රතිපදිකම ඇතිවෙනවා. මේ කාරණා හතර නිසායි කියන එක පහදා දෙනකොට අන්තිම බොහොම ප්‍රසාදයකට පත් වෙනවා. ඉතින් ඊළඟට ගාථා දෙකකින් උන්වහන්සේ සිංහනාද ස්වරූපයෙන් විසිතුරු දේශනාවක් කරලා ඒවා ප්‍රකාශ කරන්න මම කාගෙන්නේ නැහැ. ඒ දේශනාව තුළින් පැහැදිලි කරනු ලැබෙන්නේ උපන්දායකකම් මරණාන්තය දක්වා ජීවිතයේ තියෙන විසිරුනාම ස්වභාවයයි. ඒ කියන්නේ අපි මොන තරම් පාඩක කළත් ඒ වාගේ අනිත්‍ය ස්වභාවය දැනෙති. කුත්‍යයක් දැරීමක් නැති. ධම්මින් ධාන්නේ සංකප්පේ ආයුර්වේද සතබරකත්ව නෙලගෙන බවයි. නැත්නම් ඉදීමට හේතුව මේ කුසල කුසල කර්මයන්ගේ ආනුභාවය ගැන ඒ සියල්ලට වඩා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ග ඵල කිවිලෙන් දැන උතුම් ලෝකෝත්තර අමා මහ නිවන් සූ උතුම් බවක් ප්‍රකාශ කරමින් ධර්ම පිළිසින් ධර්ම දේශනාවක් කරනවා. ඒ දේශනාව සාමයේදී කෝරාව රජතුමා පුදුමාකාර ශාසනික ප්‍රසාදයකට පත් වෙනවා. ඒකම කරගිය. මේ මහ රහතන් වහන්සේ කෙනෙක් දීගානාවක් මේ වැඩේ ඉඳලා ආපසු සෑතුරට වැඩම කළා. ලෝකදා බුදුරජාණන් වහන්සේට මේ සියලු ප්‍රවෘත්ති පහදා දුන්නා. ඒ දවසේ සිංහලක් පිට නැද්දේ මේ රාජකාල මහරහතන් වහන්සේට ආරම්භයක් දුන්නා. ඒක දක්වා පිටේ මම සාවකාලම් විකෝණ සබ්දා පම්මිතාන යදින රාජකාලෝ. නමේ තවකනේ ජීවිත පරිත්‍යාගයෙන් සද්ධාවෙන් කරිනු බුදුමුත්‍රා මහන්සේ අතර රාජකාල ඉස්වරයන් මහන්සේ අග්‍රාණී කියලා කතා කරා. හැබැයි මේ රත්කාල මහරහතන් වහන්සේ වැඩි කලක් නෑ වැඩි කොහොමද කාලේ කර්ම වයසේදී පිළිගන්නත් මේ රත්කාල මහරහතන් වහන්සේ කාල මහරහතන් වහන්සේ දෙන එක අභිහාරයේදී ඒ කියන්නේ නිමතුරා බුද්ධාගම කාලයේදී මේ දෙක එකට බෙරුම් පුරා ගන්නවා නිමතුරා බුදුසසුනේ පහළ වෙන දර්ශනීය සමීපකාරයේ මේ දෙන්න දමදු දෙනේ අන්තරේ රාජකාරී සිටු දෙන්නේ මේ දෙන්න ආරම්භය කළා නිවැරදි තාපසුරු දෙන්නේ. එක තාපසයන් වහන්සේ නම දායකාමින් කස්සයන් නාම බවද. අනිත් එක්කලා වදින්නේ කෞද සාමා විසක්‍ර බවද. මේ දෙන්න ආපසු වසුරකා ධාමේකාම තමන්ගේ දායක දෙවියන් අනුශාසනා කරයි. නාග බවද කියන්නේ උදේ මේ ආර්ධාවෙන් පතන නාග රාජයන් සමාන සම්පන්න වේවා. සතරදායකයන් කියලා අරලා කියන්නේ මේ මේ දානානි සංසගාමි සම්දෙන්න සමාන සම්බන්ධ ලැබේවා. ඉතින් මේ චිතුරු දෙන්නට මේ සම්බන්ධ නිකලනවා. නාම ලෝකයේ ගැනිට නිකේතන නාම ලෝකෝපයි. දෙව් ලෝකයේ නිකේතන දෙව් ලෝකෝපයි. මේ සම්පූර්ණ කරන ඉතන කතන ඒ කාලේ විද්‍යාස්වාදී සාම නැහැ. මේ දෙන්නා විශ්වයාල තාපසයන් දෙන්නගේ අනුශාසනාව අනුව. ඉතින් මේ අතරද සූමතුරා බුදුජානන් වහන්සේ ලෝපාලෝ. නාගදාන උපන්න නාගරාජයා ඊළඟට ආරාධනා කරන නාගභවනයේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංගය වැඩම කරවා අර්ධාසත් මාමිකමනේ ගන්ධක නිමවලා උපක්කාම කළා සූපස්. සක්‍රභවනයේ උපන්න ශබ්ද උලාගේ එනම් මේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංගයට ජීවමේ ආහාර පානෙන් දන්නේ ඒ ශබ්දවලගේ ප්‍රාර්ථනා කළා අනාගතේ සත්‍යාවින් කරජෝතු මම මේ මන්ත්‍රවරහතෝ කියනවා සෝනදී. නාම රාජ්‍ය ප්‍රාර්ථනා කළා මට අනාගත දිවිසතුනදී ශික්ෂාකාමී මේ වක්‍රව බුද්ධ පුත්‍රයන් වහන්සේ මන්ත්‍රවරහතෝ කියනවා සෝනදී. මේ දෙන්න ඉතරේදී සමගියෙන් පෙරම් පුරාගෙන ආපේ. සංසාරේ භවෝසෙන් එකතු වී එකතු වී ආ. එයින් අර නාම රාජයා මහේපාමේදී සාමදතර කුමාරයන් වහන්සේ වශයෙන් ඉපදේ බුද්ධ පුත්‍රයන් වහන්සේ වශයෙන් ඉපදේ හත්වරු වයසේදී පැවිදි දාසව වයසේදී මරණ මහා රහත් භාවයට පත් වෙනවා. යම් නිශ්චයෙන් උපසම්පදා වන උපසම්පදාමින් අවුරුදු 15ක් තරම් දෙක කාලය වැඩි ඉඳලා තියෙනවා. ඒකෝ කර්ම 35 40ක් අතරක පින්වන්තය තව කුසාවරණය. අර චක්‍රවීර රාජයා සිට කළ ප්‍රාර්ථනාවේ පුණ්‍යවන්තයා තමයි අත්කාල ශ්‍රී කුමාරාමයේ මේ සදායන් පරිදේනා අරිවිදේ කාරියක් දේශපත් වුණේ. නාටේ කාලයේ කොට වායක නිශ්චය ධාය අපේ පරමවායි. නාටේ සුසම්පදායෙන් අවුරුදු 5ක් කරන කෙටි කාලයයි වැඩි. බොහෝතරම් නිස්සාරණේ රාජකාරි. මේ දෙනම වහන්සේ එක වාගේ කෙටි කාලයේ ජීවිතයකටයි මනෝවිද්‍යාවේ නමුත් උන්වහන්සේගේ කෙටි කාලයේ ජීවිතය තුළදී මේ වෙනස් වෙන ලෝකයෙන් වෙනස් නොවන සැපේ වෙන අමාමහ නිවන සාක්ෂාත් කරගන්නවා. අසල මහා ශ්‍රාවකයන් වහන්සේ අතරකටපත් වුණා. ආනන්දලාභී වුණා. ඉතින් මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන කාමලදක පාඩම තමයි අපේ ජීවිතයේ පිළිබඳ යථාර්ථය තේරුම් ගැනීම. අත්‍යවශ්‍ය ජීවත් වෙන එක එක වයස් කාලය. ඒ කියන්නේ උපන්දා කටම එක එක වයස් අපිට තියෙනවා. මේ මේ වයසින් අපි තේරුම් ගන්න ඕනේ අර උදාපු සූර්යාගේ ගමන වගේ. සූර්යා උදා වෙනකොට මේ පාන්දර බොහොම සමීපයි. මල් දෙකේන සුව දෙවිය දෙන මීන ඇසරකට ඇත්තෙන්න නාදකරමින් කියන ගොමුරනවා. එයාගේ සීතාව පක්ෂයේ බොහොම ප්‍රමෝදමත් දුෂ්කරය යන මිනිස්සුව කටයුතු දෙන්නේ පටන් ගන්න දේවල්. හැබැයි ටිකක් ගානේ දෙන්නේ දෙන්නේ සූර්යා මධ්‍යාවේ නුදුන්නේ. ඊළඟ කතාවක් එන්න දෙන්න එන්න දාගෙන දාගෙන යනවා. ඒක අක්ෂරයක් නවතින්නේ නැහැ. ඉන්නක් පිටවල බලන්න ඒක අක්ෂරයක් කියන සුවනල් එකකේ තියෙන පිටින් පිට දෙකේනවා පිටුවේ. මෙන්න මේක නිසා ගිහින් අන්තිමේදී 12 පොතෝස් 12 කියන උතුම්ම නිලහල යනවා. උදල කියනවා. අයිතුම් 12 කලකම් ඉන්නේ නැහැ මේ ලෝකෙ. මෙන්න මේ ස්වභාවය තමයි අපේ ජීවිතේ. ඉතින් අපි ජීවත් වෙනවා, සිනා වෙනවා, සන්තෝෂ වෙනවා, ප්‍රීතිමත් වෙනවා, ඉගෙන ගන්නවා, රැකිය රක්ෂා කරනවා, අමුදාගම් පෝෂණය කරනවා, මේ මේ විදිහේ ව්‍යාපාර කරන හැම තේකම අපේ දේශිකෙන් වෙන කිසිවකට නෙමෙයි. මෙන්න මේ අනිත්‍ය වූ, නිස්සාර වූ, අකාර වූ, සාමකාලික වූ, ඉතරනාම ස්වභාවයෙන් යුක්ත වූ ස්කන්ධය පරිහරණය කරන්නේ. ස්කන්ධාපතන් අපි මේ ස්කන්ධ නැමැති භෝමයේ ප්‍රතිකාර කියන මේ කටයුතු කරන්නේ. උපන්න මොහොතේ අපි ආරම්භ කළ උෂ්ණ ගන්න. මේ ස්කන්ධ පරිහරණය සඳහා රෝග ප්‍රතිකාරය. උපා මොහොතේ කරන අපි අක්පා නමනවා දිගාට හැරෙනවා පෙරලෙනවා ඉඳන් මාර කරනවා. මේක තමයි උපන්න පංචස්කන්ධ රෝගයේ ප්‍රතිකාරය. උපන්න මොහොතේ කරන අපි කෙලෙසම් සතු කල මුත්‍රාදී ශරීර නිස්සන්ද ධාර කරමින් ඒවා සුද්ධ කරගෙන කරන්නේ සිද්ධ වෙනවා නාන්න වෙනවා පිටු කරන්න වෙනවා දත් දකින්න වෙනවා හැම කටයුත්තකම සිද්ධ වෙනවා මේවා කරන්නේ දෝෂයේ සුදු කාර්යයක්. කුඩා ගඩොලක වශයෙන් අවුරුදු ගණනාවක් මෞඛ්‍යන්ගේ අපේ සජනාතරක අයන්න ආයන්න කියන අතුරු සාප ඉගෙන ගන්න පටන් ගන්නවා උපන්න සංකස්සන්ගේ රෝගයේ දෙසකාර කරයි. අවුරුදු ගණනාවක්ම පොත්පත් ඇගෙන රෝග දුකසේ හරි ඒ රහත්කලම හරි මුදල් වැය කරවමින් අධ්‍යාපනයේ ළඟ දෙයෙන්ද රැකියාවක් බලාපොරොත්තු වෙනවා උපන්න සංකස්සන්ගේ රෝගයේ ප්‍රතිකාර කරයි. රැකී රක්ෂා කරමින් අවශ්‍ය මිලමුදල් සම්පාදනය කරගෙන ගෙවන්න ඕනේ. එවාගෙන යාන වාහන ඕනේ, අඳ කුඩු කොට්ටමෙන්ට ඇතුලින් ඕනේ, ඉඳන් පොත්තක ආරෝග්‍ය අධිනේ ඕනේ. එවාගෙන හැම දෙයක් මුණුපුල් කාට කවාදියල් ඕනේ. මේ කොහොම සමස්තා වශයෙන් දෙන බැලුවොත් මේ සංන සංස්කන්ධ යෝගයේ ප්‍රතිකාර කරන්නේ. ඉතින් පුඩා සල්පතේ ඉන්න විදීක ප්‍රචාරයෙන් පටන් රාජාසනයේ දක්වා හැම දිනම කරන්නේ මේ හේනයයි. තම තමා පංචස්කන්ධ රෝගයට ප්‍රතිකාර කරන ආවිච්ච සංඥාගේ අනුවැඩිකම් වින වෙන ක්‍රියාවක් වෙන කලක් සම්පතක් නිත්‍යයේ උකන්න රෝගයේ ප්‍රතිකාර කිරීම තමයි අන්තිම මුසුම දක්වා තම දෙනා විසින් කරන ගාමි. ඉතින් මේක කවදාකවත් වෙනස් වෙන්නේ මේ ජීවිතේ නේ ක්‍රියා කර කර ඉඳලා මේක අකර දාලා ආයතනයට අල්ව ගන්නවා. මෙන්න මේ ආස්ථාවෙන් ආස්ථාවයට සංක්‍රමණය වෙන්නේ මේ ස්කන්ධ රෝගයක් තමයි තුන් රෝගයෙන් තියෙන්නේ. සංසාරයේ කියන්නේ මේකයි. ලෝකුණා පුදුමයාණන් වහන්සේ දේශනා කළ තථාගතයන් වහන්සේලා උපන්නත් නූපන්නත් සංසාරික ස්වභාවය නම් මේකයි. ඒකකල සම්බන්ධතාවයෙන් මේක සිද්ධ වෙනවා. කෙනෙකුගේ නැවීමක් නෙමෙයි. ඉගෙන සිදුවීමක් නෙමෙයි. ඒකකල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ කප්පේ කථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සත්ව ආකාරයෙන් ආબોධ කළ දෙන්නේ මේ ස්කන්ධ පරම්පරාවට හේතුව මෙන්න මේක පළවෙනි හේතුව අවිද්‍යාව දෙවෙනි හේතුව සංස්කාරය තුන්වෙනි හේතුව විඥානය හතරවෙනි හේතුව නාම රූපය පස්වෙනි හේතුව සලආයතනය හයවෙනි හේතුව ස්පර්ශය හතරවෙනි හේතුව වේදනාව අටවෙනි හේතුව සංහාව නවවෙනි හේතුව උපාදානය දහවෙනි හේතුව කර්ම භාවය එකොළොස්වෙනි හේතුව ජාතිය සේකල ඥානය නැමැති උතුම් ප්‍රඥාව ආවසේ අතින් දරාගෙන මේ ද්වාදසාංග ප්‍රතිසංකාදයේ නැමැති හේතුඵල සංසාර භවත්වයේ පහර දීලා සිනිසුන් කරලා උන්වහන්සේ සුදුමාකාර ප්‍රීති සෝමනසයෙන් උතුරාගෙන ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළා අනේක ජාති සංසාරං සංදා විස්සං අනිද්දිතං දාකාරකං ගවේ සන්තෝ දුක්ඛා භවති සබ්බතේ ආසුකා භංගා ගහකුතං නිසංකිතං විසංකාරය ගතං චිත්තං සංහානං කය මජ්ජගාති නැතනේ චිත්ත ජීව දුක්ඛ බව දැන එක ජීව කරවන කටයුතුමා ශේෂයාම නොදැක ප්‍රමාණාතික්‍රා සමේක ජාති සංසාරෙහි උදින පුස්පත්ති වැදෙන්නේ විදෙනි මේ ස්කන්ධ ග්‍රහණය කරන කර්තෘතුමනි ඔබ මට පෙනුණා ඔබේ කරාලු සුදු බිඳ දැම්මා ඔබේ තනි මඩල සුනි විසුණු කළා ඔබ මින් මත් ඒ මට නිවාස ආගන්නේ නැත මගේ සිත අසංකතයට ගියා කුෂ්ණාර්ථයේ සංඛ්‍යාත අමා මහ නිවන ආબોධ වෙනවා මේ කුම් ප්‍රකාශනේ මේ සද්ධාස්කන්තිය අතුහය කොට මාස තුනක මාස හතරකට පෙර මේ මහා බෝධීන් වහන්සේ ළඟදී ඒ සරුවක් වහන්සේ ප්‍රකාශ කළා මේ දේශනාව සමන් වහන්සේ ත්‍රිතු වාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කළා පමණක් නොව බුදු දීමින් මාස දෙකක් ජීතන පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ මේ ස්වභාව ධර්මයේ මේ පරමාර්ථ ධර්මයේ මේ පන්විත වේදනීය ධර්මයේ මේ අතිසූක්ෂම ධර්මයේ මේ අතිශයින්ම ප්‍රණීත ධර්මය, මේ අගාම්‍ය ධර්මය නානා ණය ක්‍රමයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධය දෙක බෙදා ආબોධ කරවනවන්ට පහසුව පිණිස මේ කවුරුන් දේශනා කරමින් සූවිචා සංකේයයේ 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේදීම මේ ස්කන්ධ දෙකෙන් අතමුදවා අමා මහ නිවනට පමුණවනවා. තමන් වහන්සේ කෙටි කාලයක් වැඩ ඉන්න බැවින් තවත් 2000කට වැඩි කරලත් ලෝ පහළ වන පින් ඇති උතුමනට උපකාර වන පිණිස සුදු බුදුරජාණන් සිහිගෙන කරලා ඉස්සරසේ සුවාසෝදාස ධර්ම සම්මේ දේශනා කොට මගේ හැවෑනි මෙතෙක් කල මුළුන් දෙන්නේ ශේෂත් ධර්මයේ සාත්‍රෝ කෘත්‍ය සිද්ධ කරමින් ලෝක වැඩ සලසත්වා කියලා අනිස්ථාන කොට අනුපාදිතේක පරිණිවාමේ දසදහසක් ලෝක දාපේ කාලෝක කල නිවිපානක් නියන්නාසේ කිරිනුණා වාකට වැඩි තේලි ක්ලේශ රහතන් වහන්සේලා පිළිණු වුණා. සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා ස්වර්ගස්ත වුණා. පුදුජන ජනතාව ශෝකයේ කර්මාරූපෝ පරිලෝකිය. කලින් සිංහාරස්ථාන ගාමිකාන උයන් කුකුණු නාලගාශාල රක්ෂාවතේ වුණා. මේ වාමීන අන්ධකාරකා මහා පෘථිවි මහා මේද පර්වත මහා සාගර වැනි විශාල වස්තු දිනවතර වගේ දෙකඩන් යාන වාහන නුඹල නුඹල මුදල්ලා විකාරී භූත වස්තු සෑමෙන් දීමින් ඇඳීමෙන් තනදීමින් දේශෙන් වදෙන් ගතෙන් මුලකින් ඉරියව් පැවැත්මෙන් ආශ්‍රාවෙන් ගස්වාසෙන් පරිහරණය කරන අපේ ආභාව සියල්ල මත ලැබෙන ජීවිත සංසාර ධර්ම දුක්ඛාරිසත්‍යයි දුක හේතුන කුසලාව දුක්ඛ සමුදය සත්‍යයි දුක සමුදයන් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි නිවන අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය නංගේ අනන්ත අපරිමාණ බුදු පසේනි මහරහතුන් වහන්සේලාගේ දීර්ඝ කාලයක් දුරු දානවාදී පාරමී දෙමින් මේ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමාමහින්නම් ගතිය. සතර දුක් කර්මයේ කල කෙලෙස් නිපද නිවා හදවතින්ම සාන්ත නිවන් සෝයෙන් සැලසේ අදාළ සීල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් පයින් වචනින් සමකල්ලියතේ ගෞරවාකාර උත්තමාංග නමස්කාරය වේවා අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සීලම කුසල සම්භාර ධර්මයේ කාර්මී වාසකත් වී සාක්ෂණයේ තුම් භෝගයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා පූජා ගන්නවා අද මේ අවස්ථාවේදී විශාල ශීක්‍රීසක් ශීක්‍රයේදී වෙන කෙලෙසුන් තුනේ කරමින් කුන්දර සංවර කරගෙන බුදු සසේ බුදු මහරහතුන් වහන්සේලා අනුව යමින් උතුම් ආර්යවර්ග ප්‍රතිපදාවකදී සිටිනවා ඒ සංඝ පිළිසඳ ශීක්‍රීසක දානෝපස්ථාන සඳහාද සදාවත් ඉන්වත් පිරිසක් අද මේ සහභාගී වෙනවා. පළමුව බුද්ධ පූජා කරත්වා ඊවලතුරුව මේ දහම් පදයට සවන් දුන්න දාස්වාද වේලාවකින් සංගරත්නේත සීක්‍රිතක දානෝපස්ථාන සිද්ධ වෙනවා. දාන සීල භාවනාවෙන් මේ සිදු කරගන්නා වූ කුසල සම්භාරය සීක්‍රයෙන් පිළිහි යන සම්බුදු සසුන් පිළිහි අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාවේ මේ පිටුලමින් දඩලමින් උත්ීර්තිමත් ජෝතිමත් හැරක්මෙන් හේතු වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. නමී වදාවක් ප්‍රාර්ථනාකේ ගුරුවර බඳු මිත්‍රාදී සකල ඥාතවර්ගයාටත් මේ කුසල සම්භාවයත් වේ සමදෙන සුගතිකටත් දුලේ දෙලවර සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා කියන කරුණාවෙන් ඉන්නේ ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දෙවිදේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන්ව සම්බුදු සසුනට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සමතද දේවාරක්ෂාව සලසා දෙතුවා සතු භෝධවලින් සාන්ත නිවන්සව ලබත්වා කියලා මෛත්‍රියෙන් පිළිගන්නවා. එසේම ඉතාලිතනදා සනසත් නැසක් මෙම පූජනීස්ථානයේ පටන් අවතගම් නගර ලංකාව දඹදිවනේ සක්වල සීනි සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යාගත නිසින්වත් වේවා සීලකත්වෝ සමකාලී සතුරවරින් නිදුත් නිරෝගී සෝතප්පී ආර්ය ශ්‍රේක මාර්ගයේ අප්‍රමාදව ගමන් කොට ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවාසය ලබත්වා ආසනයේ සිටිනවා. සුසිත භාගවාගෙන බුදුසසුනේ චිර ජීවනයේ පතමින් කඟගොන සාහිවන්න සකලන ප්‍රඥා දිනමනි කාර්මයේ සිදු කරගත් මේ උතුම් කුසල අනුභවයෙන් විස්කාරයේ රත්නත්‍යයන් ආමේ ජීවමන්දලේ රැකවරණය කල්යාණ මිත්‍රාගේ ආශිර්වාදයෙන් මහා සංඝ පිරිසට මේ සීකලිතේ සමතක් මේ ධාත පෙන්ව සමතක් ධනෝ පූජා කළ සමතක් සාදුත්‍යා සික්ඛාදවාග සමතක් භාග්වා වශයෙන් යති අසලේ බඹ ලෝකන්තර අතුරුවන්තරා සකලාන්තරාය සම්භෝපත්තරයන් දුරු නිවන දුසේ ඒකනිස්වාසනේ මේ ආරක්ෂාව සිත සාන්දේ සනසේවා කබන කබන නියරක් ගානේ රත්නත්‍රේ සතු අතු සූසු සිනා ගුණේ අසීමිකාරක්ෂාමේ සනසන දේවා කඩතොල සතුරු ගිනියන වශයෙන් සංඥාවදාලි උපතන් ගියක් නැත ගැනීම සිහිනේවත් විශේෂකම නොවේවා කායික දීලාගත නොවේ කායික මානසික සංසිල්ලේ පාරමීදින දේවා ගුණ නෝමින් ධනදානී යසේතෙන් ආනිවර්ණ සකබල ප්‍රඥාවෙන් දෙතර සසලගෙන සඳන්මින් ජීවි වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුදිනක් වේවා ඒවත් කලාපතරක් නෑ සම්බුදු සසුනේ මාර්ගයෙන් ගොඩා ගැනීමට දරුවක් දී දේශනට ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයක් භවයක් පාදා හේතු අවියාමිත්‍ර සම්පත්‍ය ඇතිව නිවන් මාර්ගය ගන්නට ගාති ධාතික වාසනාව වේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දරුවන් නෑ දැක සිනිතුරන් දැක සේවිකාවන් දැක එකතෝ පාරමී පුරාගෙන එකම ධර්ම මණ්ඩලයේදී දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ යුතුව බුදු කසේනි මහරහතන් වහන්සේ දේශනසේ වදාළා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර මුත්ත මහ නිවාන සම්ප්‍රත්‍ය දෙකලා පිළිසෙද මේ කුමි සම්භාවයන් සෑම දෙනා එකසේ හේතු වේවා වාසනා වේවා කියන නිවසුව ප්‍රාර්ථනා කරනවා අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නායකනේ අරිධම්ම ස්වාමීන් වහන්සේ පැවැති ධර්ම දේශනාවටයි ඔබේ සවන් දුන්නේ. ඔබේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනයේ සමන්විත සමනට සිතිලස තුළින් ප්‍රචාරය වන ධර්ම දේශනාව මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නාගෙන් සියලු දෙනාටම ඉල්ලා සිටිනවා.